අවදිවීමට ගත වූ කාලය ක්‍රමයෙන් වැඩි විය. පසුව කොන්දහා උරහිස් වේදනාව ඇති විය. වේදනාව දෙස සිත යවා සිටීමේ නමුත් මා එය සිදු කළේ දැඩි ආයාසයකිනි. විනාඩි දෙකක් පමණ එම වේදනාව නිරීක්ෂණය කළෙමි. පසුව වරින් වර දෙනෙතර මුල සිට ආනාපාන සතිය වැඩුවෙමි.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 මම මේ ලාය අදහස් ප්‍රකාරන පරියන්ක භාවනාව ගැන පටන් ගැනීමේදී ආස්වාස ප්‍රාස්වාස කියන වචන දෙක පස්පොලක විතර සඳහන් වෙලා තිබුණා. ඒක ආශ්වාස ප්‍රශ්වාස කියලා නිරදි කර ගන්න ප්‍රායන්න ප්‍රයන්න දීර්ඝයක් එන්නේ නැහැ. ඒක ප්‍රයන්න කෙටි රස්ස ස්වරූපයක් තියෙන ආශ්වාස ප්‍රශ්වාස. ඒක කාටත් වගේ හුඟක් වෙලාට වර්ධින එකක්. වැරදුවයි කියලා ඉතින් බරපතල වැරද්දක් නිසා නෙවෙයි, ඇහිච්ච නිසා මම කියන්නේ. ඊට පස්සේ විස්තර සපීමත් හොඳයි. එතකොට මේ ශරීරෙ කෙලින් තියෙන්න ඕනද සමබරව තියෙන්න ඕනද කියලා ආරම්භයේදී විතරක් තිබ්බොත් අද පස්සේ වෙනස් කරන්න ඕනද කියලා ඇඟෙන්න තමයි අහන්න ඕනේ. ඇඟට අපිට ඕන කරලා දෙන පහසුවෙන් හිටපන් කියන එකයි. ඊට පස්සේ අර වැක්කරෙන්න ඕන නම් වැක්කරෙන්න කියන්න, ඇලවෙන්න ඕන නම් ඇලවෙන්න කියන්න, රිදව ගන්න ඕන රිදව ගන්න කියන්න. ඒ නිසා පිට කෙනෙක්ගෙන් අහන්න යන්න එපා. අපි ශරීරය හොඳට සමබරව ලිහිච්ච සෑහළු ස්වරූපෙන් තියලා භවනා පටන් ගන්න.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 ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒ හැම වෙලාවෙම අම්මා ගිහිල්ලා මේක ඍජු කරන්න ගත්තොත් හරියන්නේ නැහැ. හොඳට ඕම අමාරු වෙලා වුණොත් විතරයි අම්මා පොඩ්ඩක් අත තියන්නේ නිින්දදී දඟලනවා. ඒ නිින්දට බොහොම සමානයි විශ්‍රාමයක් ලැබෙනවා භාවනා කරනකොටත්. ඒකට ශරීරයේ විකෘති වගේක් එනවා. ඒ විකෘති දෙක කවදාකවත් හැප්පෙන්න එපා. ඇඟට කියන්න ඔබට දීලා තිනවා ඉඳගෙන ඉන්න පහසුකම්. කැමැතිනේ පහසුවෙන් හිටින් නැත්නම් අකමැත්තේ හිටපන්. මම බලන්නේ සතිය පිටවන එක විතරයි කියලා යන්න ගියාම අපි ඇඟේ වැඩට ඇඟට ඉඩ දෙනවා. ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා.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 මේ සේරම කරලා දීලා මේ ශරීරයට සැප වාහන යාන වාහන කොට මෙට්ට ඇඳ ඇතිලි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දුන්නට ඌ වැඩ කරන්නේ මට ඕගේ න්‍යාය පත්‍ර නෙමෙයි. එයා වෙනම න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඉතින් ඒ න්‍යාය පත්‍රය අපි බාරගත්තත් දුකයි. මගේ මේ ශරීරය මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා හිතුවත් න්‍යායපත්‍රය කඩනකොට දුකයි. ඒ නිසා මේ ශරීරය පිළිබඳ ඇති හැටිය දැනගන්න නම් මේ අහක යන මෙව ඇඟේ දාගන්න එපා. ඇඟට පහසුකම් දීලා පටන් අරගන්න. ඊට පස්සේ අපහසුරපත් වෙන හැටි දකින්න එයා උදව්වක් ඉල්ලුවොත් කරන්න.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 ඒ නිසා කැමැතිද මේකේ මොකද්ද පැහැදිලි කරගන්න ඕන කියලා. තියෙන විදිය පැහැදිලි. ඒක පිළිබඳව ආය විශේෂයෙන් කියන දෙයක් නෑ. විදියට දිගට කරගෙන යන එකයි තියෙන්නේ. නමුත් මේ අවධානයෙන් අහනවා මේක පැහැදිලි කරලා දෙන්නේ. මොකද්ද මේ කියන එකෙන් අදහස් කරන්න කියලා තේරෙන්නේ කැමැති දෙලියපෙකන එක පිළිබඳව මොකද්ද පැහැදිලි කරලා දෙන්න ඕන කියලා මට පැහැදිලි කරලා දුන්නොත් මම කියනවා ඒක තමයි පැහැදිලි කරගන්න ඕන කියලා.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 අතීත සිතුවිලිත් විටක අනාගත සැලසුම් ගැන සිතුවිලිත් එන්නට පටන් ගත්තත් ඉක්මනින් සතිය බිඳුන බව වැටහි නැවත මා දෙස බලන්නට පටන් ගතිමි. මෙසේ අරගලයක යෙදුනත් සතියෙන් සිටින බව දනිමි. නමුත් මාගේ මූල කර්මස්ථානය වන පිම්බීම හැකිලිම ගැන බැලීමට හැකි වූයේ හුස්ම වාර 7-8ක් පමණි. මා කිසියම් ආයාසයකින් හුස්ම දෙස බලන්නට කැත් කරන බව සිහිපත් වී ඕනෑම දෙයක් උනාවේ කියන නැවත මගේ ඉඳගෙන සිටින ඉරියව්ව වෙත අවධානය යොමු කළෙමි. කකුල් වලින් දැනෙන වේදනාවත් දකුණු කකුලේ හිරිවැටීමත් නිසා ඉරියව්ව මදක් වෙනස් කළෙමි. මේ සියල්ලම සතියෙන් කරන බව වැටහුණි.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 නැත්තම් හුස්ම හෝ පිම්බීම හැකිලින් බලන්නේ කියලා තියෙනවා. ඉතින් මේකේ පේන දේවල් තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔය සඳහන් කරලා තියෙන දෙපොලක් සටහන් කරලා තියෙනවා හතිය දිගට තියෙනවා කියලා අන්න ඒක විතරක් අවධාර්ණයෙන් සම්පාදනය කරලා දෙන්න අනුග්‍රහ කරන්න. එතකොට අනිත් ඒවා නොබෝ කලකින් පෙළ ගැහිලා එන බවටයි ලකුණු පෙන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය නිශ්ශබ්දව සිටින බොහෝ අවස්ථාවල මාගේ සිත කතා කරන බව මට වැටහේ. භාවනා කිරීමට ගොස් ආස්වාස ප්‍රස්වාස දැනුම් සහිතව සිටිද්දීද ඊට යටින් සිත කතා කරන බවක් වැටහේ. විශේෂයෙන්ම ආස්වාස ප්‍රස්වාස තුනී වූ බොහෝ විට බොහෝ විට එසේ සිදුවේ.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 මේ වගේ වෙලාවල් වල හිතවිලි නිදිමත වගේ ගති එනකොට ආනාපානේ බලන එකත් කායනුපස්සනාව තමයි ඊට වඩා ලේසි උත්තරයක් තියෙනවා ඉන්න ඉරියව්ව දිහා බලන්න. ඉඳගෙන ඉන්නවා කියන දන්නවද කියලා බලන්න. මම ඇවිදිනවා නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි මං ඉඳගෙන ඉන්නේ. ඒකේ අතිරේක විස්තර තමයි ආනපන කියන්නේ. ඒකට හිතවිලි අස්යෙන් බලන්න මම ඉඳගෙන ඉන්න බව දන්නවද? බාගට නිදිමත එනකොට බලන්න මම ඉන්නේ ඉඳගෙන බව දන්නවද කියලා ආනේ හිතවිලි නිවිහි නිදිමත අස්යෙන් ඉරියව බලන්න පුළුවන් වුණොත් තමයි තේරෙයි මිනිස්සෙක් වීමේ වටිනාකම. මේ මනුස්ස ශරීරයක් ලැබීමේ වටිනාකම. ඒක කිසිම වෙන සතෙකුට කරන්න බෑ.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 යෝගී ජීවිතය සාර්ථක කර ගැනීමට මා විසින් මේ මෙම తত্ত্বය කෙසේ හැසිරවිය යුතුද? තෙරුවන් සරණයි. නැමෙ කොයි එකත් ඔලේ වළංගුයි. සමහර වෙලාවට අරමුණ අනායාසයෙන්ම අරමුණේ නැත්නම් අනායතෙම මේ හිත හිටිනවා. සමහරවිට මූල කර්මත්තාන හිත තියාගන්න නිතරම මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් බාහිර කර්ම වලින් කරදර කරනවා. සමහර වෙලාවක බාහිර කරදර තිබුණත් මූල කර්මත්තානේ ප්‍රමුඛතාවය දීලා නලතු කරන්නත් පුළුවන්. මේ තුනම සමසේ බලන්න මේ තුනේම ආස්වාද ආදීනව හොඳට බලන්න. ඒ කියන්නේ සෑහෙන දුරට පාලනයක් යටතේ කටයුතු සිද්ධ වෙන්නේ ආයාස කරනම් ඔහේ යන්න ආරින්. Tamanට පේනවනම් අතිරේකන කරදර ඕනට වැඩි දඟලන වැඩි කියලා මූල කර්මස්ථානේ මෙනෙහි කිරීමේ ඒකට පොඩ්ඩක් පණ දෙන්න පුළුවන්. නැත්තම් මෙනෙහි කිරීම නතර කරලා මූල කර්මස්ථානෙම දෙන්න පුළුවන්. උඹ අරමුණු ජය අරගෙන අතිරේක අරමුණු ජය අරන උඹම ප්‍රධාන ව්‍යායාම් කියලා මූල කර්මස්ථානෙම දෙන්න පුළුවන්. ඒ නිසා මේ ඔක්කොම භාවනා යුගයේ ජීවිතයේ ඒක යුගයක අත්හදා බලන්න තියෙන දේවල්. ඒ නිසා මේකෙදී හදිස්සි වෙන්න එපා. මේ හොඳ දේ තෝරගන්න. ඒක මේ දේ කරගෙන යනකොට ඉබේම වැටෙන දෙයක්. ඒ නිසා යන විදිය හොඳයි. ඊට ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ අපි නිස්සරණ වනයේට පැමිණ ඇයි ආනාපාන සති භාවනාව පවණක් ප්‍රගුණ කරන්නේ මෛත්‍රී භාවනාව වැනි භාවනා තිබියදී තෙරුවන් සරණයි නෑ දෙව් ඇත්තටම කරන තැන් තියෙනවා.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 ඒකට ඕන නිසන්වනේ අපිට උගන්වන්නේ මෛත්‍රී භාවනා විතරයි. ඇයි ඒක කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා මේ මුල් උපදේශ දෙන එක ගන්න කැමති නෑ. gedirin ගෙනාපු දේවල් මෙතන ඔප්පු කරලා පෙන්නලා හදනවා. අසාර්ථකයි කවදාකවත් හරියන්නේ අපි 107ක් රිට්‍රීට් කරලා තියෙනවා මේකේ.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 ඉතින් මේක කොයි කෙනාටත් අනතු අනිශ්චිත සත්‍යයක් නේ බලාපොරොත්තු වෙච්ච නැති අනිශ්චිතතාවය. ඉතින් මේකට අපි මේ මේ ලෝකේ තියෙන කිසිම විශේෂයක් අපිට උගන්වILLක් කරන්නේ මේ ලෝකේ තියෙන විෂයන් වලින් උගන්වන දේවල් ඉක්මවන්න ඕන ඔතෙන් යන්න. ගියාට පස්සේ මේ කෙනා පළවෙනි වතාවට මනුස්ස මනසේ මෙතෙක් නොදැක්ක පැති වලට යනවා.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 එතකොට පේනවා මේ අඩහීනේදී අඩනින්දේදී මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා තන්නේ කර මනෝමය ලෝකයක්. මනස මුල් කරගත්ත ලෝකයක්, මානස පූර්වංගම වෙච්ච ලෝකයක්. ආස්වාද පිම්බීම හැකිලිමට આવොත් විතරයි කය ඉස්සර වෙන්නේ. නැත්තම් මනෝපොබ්බංගමයි මේකේ හිස්තැනට ගියාම ඒත් මනෝපොබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. නමුත් මේ අඩ අර කැඳ හැලියේ ඉන්නකොට වගේ ඔප්පු කරලා බලන්න බෑ.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 සතිය නැත්තම් ගුණ කරලා කියන්න බෑ. මොනවා වෙනවද කොතනින් පටන් ගන්න කොතන ගියාද දන්නේ නැහැ නිසා ඇත්තටම සද්ධාව තියනවාද කියලා උතෙන්දී උරගෑවෙනවා. ඒගොල්ලෝ මේකට අල්ලගෙන ඉන්න පුළුවන් නම් සීලේ තියෙනවා කියලා Tamanටම සාතික වෙන්න පුළුවන්. මේකත් කිසි මේ වෙන කෙනෙකුගේ චිත්‍රපටියක් බලනවාගේ බලන්න පුළුවන් නම් සතියක් තියෙනවා.